එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ ඕක පැහැදිලි කරනකොට තවත් හිතට ආපු දෙයක් තමයි. ඔය පැත්ත අපි දැන් සුද්ධ කරන පැත්ත ආධ්‍යාත්මික පැත්ත දියුණු කරන්න. නමුත් ඔය දෙම නේද ස්වාමීන් වහන්සේ අනිත් පැත්තට අපිට සිද්ධ වෙන්නේ ඇඩ්වර්ටයිසින්. ඒ කියන්නේ වෙළඳ ප්‍රචාරණ. ඒ වගේම පුද්ගල ප්‍රචාරණ. ඒ වගේ ඒවට අපි අහු වෙන්නේ ඔය ඔය දේ අනුවමයි එතකොට අපි ඒ தත්ත්වය පුළුවන් තරම් හිත හරියට සංවර කරගන්න එක අපේ හැම එදිනෙදා ජීවිත කටයුත්තකටම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ මානසික ආධ්‍යාත්මික සංවර්ධනය තුල විතරක් නෙමෙයි අනිත් හැම ක්ෂේත්‍රයක් තුලම ඒගොල්ලෝ යම් යම් දේවල් සමාජගත කරන්න ඕන නම් මේ මානසික ක්‍රියාකාරීත්වය මේ චිත්ත න්යාමය සිත වැඩ කරන විදිහ පොදු මිනිසුන්ගේ සිතුම් පැතුම් සංකල්ප හැසිරෙන විදිහ මේවා ගැන ගැඹුරු අධ්‍යයනයක් කරලා තමයි ඔය ව්‍යාපාර එතකොට වෙළඳ ප්‍රචාරණ ඕවා නිර්මාණය කරන්නේ. ඉතින් ඒ නිසා තමයි ඒවා තදින්ම මිනිසුන්ට දැනෙන්නේ. දැන් සමහර දේවල් අපිට පේනවන්නේ නිකන් අර දැන් ඔන්න වැරදි විදිහට දේවල් ප්‍රචාරය කිරීම. ඒතකොට වැරදි විදිහට දේවල් ප්‍රචාරය කරන එක හොඳ නැහැ කියලා අපිට හිතුණට වැරදි විදිහට ප්‍රචාරය කරන එක සෑහෙන්න ඉක්මනට දේවල් පතුරවන්න හේතු ඔය විදිහට ඒගොල්ලෝ එක එක විදිහට මේවා අත්හදා බලනවා. එතකොට දැන් ඔය එහෙම උපාය මාර්ග තමයි දැන් ඔය සුපිරි වෙළඳපළවල අර බඩු එකතු කරගන්න බාස්කට් එකක් තියෙනවා. එතකොට මේ බාස්කට් එක ප්‍රමාණය පොඩි වුණොත් ඒක ඉක්මනට පිරෙනවා. එතකොට මේ පිරෙන එකත් එක්ක අපේ මනස තෘප්තිමත් වෙනවා. දැන් මේ බාස්කට් එක ලොකු වෙන්න ලොකු වෙන්න දැන් මේක තාම පිරিলা නැහැ. එතකොට පිරিলা නැහැ කියනකොට අපේ මනස තෘප්තිමත් වෙන්න. ඊළඟට අනිත් අයගේ ඒවා පිරিলা තියෙනවා. මගේ එක තාම පිරিলা නැහැ. එහෙනම් තව බඩු ගන්න ඕන වගේ අදහස්. මේ විදිහට ඊටාම සූක්ෂම විදිහට අපටත් නොදැනි අපේ සිතුම් පැතුම් අරගෙන යන මේ දේවල්. දැන් ওই සමහර වෙලාවට තියෙන්නේ මොනවද ඇඳුම් මාරු කරන්න වගේ වාහන මාරු කරන්න. දැන් එතකොට මේ සංඥාව අපේ මනසට යනවා. ගිහිල්ලා දැන් එතකොට වාහනේ තියෙන්නේ මේ ගමනක් යන්න කියන එකට කියන සංඥාව අමතක වෙලා ගිහිල්ලා දැන් වාහනේ කුමකටද මේ ඇඳුම් මාරු කරනවා වගේ මේක මාරු කර කර අලුත් අලුත් ඒවා ගන්නවා. එතකොට අන්න එහෙම ආකල්ප අපේ සිත්වලට කාවද්දනවා ඊටාම සූක්ෂම විදියට. ඉතින් අර සති සම්පජඤ්ඤයෙන් නොසිටියොත් ඉන්ද්‍රිය සංවරය නොතිබුණොත් අපි ඒවා එහෙම පිටින් gediya පිටින්ම ගිලිනවා. ඊට පස්සේ ඉතින් අපිත් ඒ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එයිමයි ස්වාමීන් වහන්සේ ඊටාමත් පැහැදිලි ස්වාමීන් වහන්සේට තවදුරටත් මේ සාසනික සේවාව කරගෙන යන්නට නිරෝගී භාවයේ ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි. はい、テロさんね。